අවසරයි ගෞරවනීය සංග්‍රහත්වන අවසරයි අපිට තවත් සෙනසුරාදාවක් ඉදිරිපත් වෙලා තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ සඳහා මුල් විනාඩි ස්වල්පය විවස්ථා සිහිපත් කර ගැනීමේ අංකයේ වශයෙන් සඳහන් වෙන්නේ අපි ගිය පාර යෝගාචිද්දිතරයා දෙවෙනි කොටස කියවන්න දීදුනා අද අපි අනුව නෑ යෝගාවචරින්තරිය කියලා තියෙන මේ යෝගාශ්‍රම මේ විවස්ථාවේ දිනු කරස කියලා තියෙන යෝගාවචර දිනචරියාව තියෙනවා කියලා මගේ පොතේ සටහන් වෙලා තියෙනවා.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 අරුණට පළමුව අවදි වීම නොගිරන් හැමදෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිවුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හියේදී නොසිස් දිනයක් කරගත යුතු. බුදුවටැන ඇඳුරුවටැන ගිලන් වැඩිහිටියුවටැන යන ආදීෙහි සුදුසු කල්හියේදී රිසිනම් කීල් දන් කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහිවත් සපයා සිය කුටියට යා යුතු.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 බොජුන්හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හියේදී පිරිවැහුම් පිරිවැස්සුම් නැතොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදිය යුතුය. සවස පහට පමණ වත් පිළිවෙත්හිදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිලන් පස කිස සාදා පිරිසිදු සිතින් Taman වසන කුටියට යා යුතුය.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 ඒක සඳහා අපි <coughs> විනාඩි 10ක විතර කාලයක් ඇති කරගෙන අරගෙන තිනවා. අපි සිහිපත් කරගන්නවා අනිත් දවසේ අපි යෝගාශ්‍රම කතිකාවතේ පළවෙනි කොටස කියනවා කියන එක. ඊට පස්සේ අපි යනවා සාමාන්‍ය බල සූත්‍රය ඉදා නැතර කරපු තැන ඉඳලා කොටසක් ඉදිරිපත් කරගන්න දවසේ ධර්ම සාකච්ඡාවට මාතෘකා සපයා ගැනීම සඳහා අපි ආරාධනා කරමු පරණ 13ට දැන් 6 නේ.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 මට ආහාරද රිසි නොවීය. මා ඇඟපත ශක්තියද නොවීය. ඒ මම් දැන් ඒ ඒ මම් දැන් ඒ ලෙඩින් මිදුනේම් වෙමි. ඒ මට ආහාරද රිසියේයි. මා ඇඟපත ශක්තියද ඇතැයි. ඔහුට මෙසේ සිතෙක් වන්නේ නම් ඒ ඒ කරුණින් සතුට ලබන්නේද? සුම්නසට පැමිණෙන්නේද? කියන්නේ මේක තමයි නිදර්ශනයක් ඔය පෙන්වන්නේ.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 ඔහුට මෙසේ සිතෙක් වන්නේද? හේ ඒ කරුණින් සතුට සතුට ලබන්නේද? සොම්නසට පැමිණෙන්නේද ඒ දර්ශනයක් කියන්නේ තාජිකට යනවා සේයතාපි මහරජ පුරිසෝ දාසෝ අස්ස අනත්තාදීනෝ පරාදීනෝ න දේන කාම කාමං ගමෝ සෝ අපරේන සමේන තම්හා දාසභ්‍යා මුච්චේය අත්තාදීනෝ අපරාදීනෝ බුජිස්සෝ යේන කාමං ගමෝ තස්ස ඒව මස අහංකෝ පුබ්බේ දාසෝ අහෝසින් අනත්තාදීනෝ අපරාධි අනත්තාදීනෝ පරාදීනෝ න යේන කාමංගමෝ සෝ අහම්හි ඒතරහි තම්හා දාස දාසබ්බ්‍යා මුක්තෝ අත්තාදීනෝ අපරාදීනෝ බුද්ධිස්සෝ යේන කාමංගමෝති සෝ තතෝ නිදානං ලබහෙත පාමොජ්ජං අධිගච්ඡේය සෝමනස්සං මහරජාණෙනි යම්සේ තමා අයත් පැවතුම් නැති අනුන් අයත් පැවතුම් නැති කැමැති අතෙක යන්නට අවසර නැති දාස පුරුෂයෙක් වන්නේද හේ මෑ හේ මෑත භාගයේහි තමා අයත් පැවතුම් නැතියේ පරා අයත් පැවතුම් නැත්තේ නිදහස් වූයේ කැමැති අතෙක යා හැකි වූයේ ඒ දාසභාවයෙන් මිදෙන්නේද එසේ වූ ඔහුට මම් වූ කලී පෙර තමා අයත් පැවතුම් නැති, පරා අයත් පැවතුම් ඇති. කැමැති අතක යා නොහැකි දාසෙක් වීමි. ඒ මම් දැන් ඒ දාසභාවයෙන් මිදුනිම්. තමා අයත් පැවතුම් ඇතියෙන්, පරා අයත් පැවතුම් නැතියෙන් නිදහස් වූයෙන් කැමැති අතක යා හැකියෙන් වෙමි. මෙසේ සිතෙක් වන්නේද හේ ඒ කරුණින් සතුට ලබන්නේද සොම්නසට පැමිණෙන්නේද සේයතාපි මහරජ පුරිසෝ සදනෝ සභෝගෝ කාන්තාර කාන්තාරද්ධාන මග්ගං පටිපජ්ජේය දුබ්බික්ඛං සප්පටි භයං සෝ අපරේණ සමේන තං කාන්තාරං නිත්තරේය සොත්තිනා ගාමන්තං අනුපාපුනේයික කේමං අප්පටි භයං තස්ස ඒවමස්ස අහංකෝ පුබ්බේ සධනෝ සභෝගෝ කාන්තාරාදාන මග්ගං පටිපජ්ජින් දුබ්බික්ඛං සපි සප්පටි භයං සෝ අහම්පි ඒතරහි තං කාන්තාරං තින්නෝ සොත්තිනා ගාමන්තං අනුප්පත්තෝ කේමං අප්පටි භයಂತಿ සෝ තතෝ නිදානං ලභේත පාමොජ්ජං අධිගච්ඡේය සෝමනස්සං මහරජාණනි යම්සේ ධනවත් වූ භෝග සම්පත් ඇති පුරුෂයෙක් දුර්ලභ ආහාර ඇති, උවදුරු ඇති, දිය නැති දික් කතරමඟකට බස නේද? හේ පසු කලක සුවසේ ඒ නිරුදක පෙදෙස ඉක්මවා යන්නේද? උවදුරු නැති විපත් නැති ගම්මානයකට බස නේද? එසේ වූ ඔහුට මම වූකලී පෙර ධන ඇතියෙන් භෝග සම්පත් ඇතියෙන් දිය නැති ආහාර දුර්ලභ ප්‍රතිබය සහිත දිග්මගක බටු යෙමි ඒ මම් දැන් සුවසේ ඒ කාන්තාරේ තරණය කළෙමි. නිරුපද්දිත භයරහිත ගමකට පැමිණියම් වෙමි. සිතෙක් පන්නේද? හේ ඒ කරුණින් සතුට ලබන්නේද? සුම්නසට පැමිණෙන්නේද? ඒව මේ ඒව මේව කෝ මහරජ බික්ඛු යතා ඉනං යතා රෝගං යතා බන්ධනාගාරං යතා දාසබ්බ්‍යං යතා කන්තාරද්ධාන මග්ගං ඒවං ඉමේ පංච නීවරණේ පහක් කියුන්නේ නේද? හතර කියුවා.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 කල්බදු ක්‍රමයට යන්නේ ඒකට කාමච්ඡන්දය තමයි කියන්නේ. ඒ තරම් කාමච්ඡන්දේ ලැබිච්ච නැති සල්ලි වලට පවා කල්බදු ක්‍රමයට අරගෙන වාහනද කාර්ද ඔක්කොම විඳිනවා. විඳලා මොකද પરම්පරා ගානක් දැන් ඉපදින්න දරුවෙක් පවා ලංකාවේ 50000ක් 50000ක් නෙවෙයි. ලක්ෂ 5ක් ණයයි. දැන් හිටපු දෙන දරුවත් අපි රටකට වෙන රටකට ලක්ෂ 5ක් නැයිදී අපි දිනුනොයි කිව්වට ඒක තමයි දිනුන තියෙන්නේ. ඉතින් ඒ දරුවෝ සාප කරાવી දිනු කරනවා කියලා මේක වණ කරලා පරිසරයත් කෙලෙසලා දැන් උන් කාපු වැරදි වලට අපි දඩ ගෙවන්නත් වෙලා තියෙනවා. අපිට පොලවත් නැහැ, වතුරත් නැහැ, වාතයත් නැහැ, දෙස ණයත්. ඕක තමයි අද තියෙන සෙල්ලම. ඉතින් ඒක හරි ලස්සනට සම්බන්ධයි බුදුහාමරගේ එදා කියපු කතාව අද තියෙන කාමච්ඡන්දේ සහ ණය. ඒ කියන්නේ අද ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයේට ඒක තමයි ලෝකේ අල්ලන්න හදපු සංවිධානය. ඒගොල්ලෝ සල්ලි කියන කට්ටිය ඒක දාලා කිව්වා අපි ඒගොල්ලන්ට ණයක් දෙනවා. හැබැයි අපි කියන සින්දුව කියන්නේ. අපි ඒගොල්ලන්ට මධ්‍යම ආර්ථිකයක් දෙනවා. ඕගොල්ලන්ගේ ආර්ථිකයව දාන්න දෙන්න එපා. ඔය ගමයි පන්සලයි බයිලා බෑ. අපි කියන මධ්‍යම ආර්ථිකයේ ඉතින් අපේ කට්ටිය බොහෝම ආසාවෙන් මේ අයවැයට කිටුලා මුදල් ලැබෙතුමයි යනවා ගිහිල්ලා පාත්‍රය අල්ලගෙන ඉන්නවා. අරුල්ලගෙන රයිට් මේක දානවා මේක අයින් කරනවා මේ ටික ගන්නවා. තමසර මෙච්චර ණයක් දෙනවා. හැබැයි මෙච්චර පොලිය ඈ. අර මෑටල් කරනවා බජට් එක හරි.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 කොච්චරක් තමයි හම්බුණාද කියලා. ඉතින් පත්‍රයෙන් ඕගලන්ට බලන්න පුළුවන් නේ. ඒ වගේ වුණා තමයි. උන්නේ නිදිබුද ජනස කියන විදිහට ABCD ආර්ථිකයට ගියා නම් අල්ල බතල කොස් දෙල් ඉවරයි. ඔය මොන මඟුලක්වත් නැහැ. වාපං අල පතල කොස් දෙලේ BCD. කද්දාවත් ඇටෙන්නේ. අද අපිට පොඩි එකලු කොස් කෑල්ලක් කව ගන්න තියෙන අමාරුයි. නතුබත් ටිකක් කව ගන්න අපේ නෙමෙයි හාමුදුරන්ට මම මේ කියන්නේ. අපේ හාමුදුරුවොත් කාලා ඉන්නේ. අපේ හාමුදුරන්ටත් ඔය පිට රටින් එන කෑමට ආස වෙලා මේ රතුබත් ටික කන්න නැතුව කොච්චර ලෙඩ වෙනවද? ඒ වගේ මේ බත් නොකා ඉඳලා ලෙඩ වෙනවා. ඒ නැත්නම් මේ කුණු අරව කෑම කාලා ලෙඩ වෙනවා. මේ අපේ ආර්ථිකේ කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ නිසා බුදුජානන්සේ දුන්නේ කාමච්ඡන්දයක් සහ ණයක්. ඕකේ තියෙනවා තවත් එකක් අනන සුඛය කියලා එකක්. අනන සුඛය කියන්නේ ණය නැතිකම සුඛයක්. ඒක මේ අනා ගන්නවා කියලා සුඛයකුත් තියෙනවා. දැන් අපේ කටේ අනන සුඛය දෙකේ පස්සේ එක. මොනවා හමුණත් අනා ගන්නවා. ඉතින් බුදුහාමුදුරු අනන සුඛයේ කිසි කෙනෙකුට ණයක් නෑ. අපි දා වේල හම්බ කරන කනවා. ඕම පිටිමසුම් දායක ආර්ථික ක්‍රමය. මම දන්නේ අපේ අම්මා විතර විශේෂඥවරියක් මම මුළු ලෝකෙම දැකලා නැහැ. කවදාවත් වියටක්වත් ගිනියන දෙන්නේ නැහැ කුඹියෙකුට. කොල්ල ටිකක් අරගෙන ගිහලා ඒක ගන්නවා කුඹියට රිදෙන්න තියෙන දාලා පැදුරට දා ගන්නවා මිසක් ආ. හම්බෙච්ච නැති එක හොයන්න ගන්නෙත් නැහැ. හම්බෙච්ච එක විනාශ කරන්නෙත් නැහැ. කරවිල නැටකොළු කැපුවා නම් කට්ට ටික වෙනම තියලා ඒකත් උයනවා. ඔක්කොම જાති උයලා හරි ගසලා දීපු නිසා අපිටත් මේ හයිය තියෙනවා. දැන් ඉන්න අම්මා කෙනෙකුට තීරණයක් නැහැ. ඒ නිසා ඒ කාන්තාවතේ තියෙන බරපතල කටයුත්තක් අද වැඩියෙන්ම ණය වෙන්නලා තියෙන්නේ මේ කාන්තාවගේ සෝබනේ නිසා. පිරිමින්ටත් අද කොන්දපර නැහැ. පිරිමින්ටත් තියෙන ස්ත්‍රීලිංගය. අර පිරි ගෑනු වගේ දැන් සෝබනේට නටනවා, නටන්න යනවා, රූපලාවන්‍ය කරනවා. ඒක නිසා මේ ණයයි කාමසුඛයයි. ඒ ඒ ඒ නිදර්ශනය බුදුහාමුදුරුවෝ දීපු නිදර්ශන උස්සන්න කෙනෙක් නැහැ. ඒ නිසා කොයි වෙලාවක හරි අපි අනාගතය ගැන සැලසුම් කරනවා කියලා කියන්නේ මේ චිත්තක්ෂණේ පන්නනවා.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 පොඩි එකාගේ ඉඳලා අනාගත දලසුන් හදන. ඌ වර්තමානට නැහැ. වර්තමාන මොහොත උගෙන් ගිලිහෙනවා. ඌ ඒක හිතන්නේ නිකන් කාලකන්නිකම. වර්තමාන හිටියට මොනවද හම්බ වෙන්නේ? මේ රිසර්ච් එකක් කෙරුවොත්, නා නිර්මාණ කෙරුවොත්, ප්‍රගතිශීලී වුණොත් ප්‍රථමයෙන්ම කරන්න ඕන වර්තමාන මොහොත පයින් ගන්න eBay. අනාගත සැලසුම් කරන්න eBay. උන් ওই ණයට තමයි අපි අද මේ රීකී අධ්‍යාපන ක්‍රමෙන් ඉල්ලන්නේ. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන්සේ පෙන්වන මට මට මතක තිබුණේ හැබැයි ගිය පාරක් මේ නීවරණ මූල ධර්මයට ආවයි කියලා. ඒ ණය වෙනුවට බුදුරජාණන්සේ අනන සුඛය කියලා එකක් පෙන්ලා දීලා තිනවා.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 කැරට්ටලේ එල්ලෙනවා. කාදා කණ්ඩ හම්බෙන්නේ නැහැ. කඹුරණ එක විතරයි කරන්නේ. ඉතින් ඒ ආර්ථික ක්‍රමයෙන් ගැලවෙන සීයා ලකුණු පහළ වෙලා තියෙනවා. ඒ සීයා ලකුණු තමයි අද ආසියාකරයට ආර්ථිකය මාරු වීමේ පවතින. බටහිරේ තිබුණ ආර්ථිකය බොහොම සුළු ජනතාවක් ඉන්නේ බටහිරේ. ඊට වඩා විශාල ජනතාවක් ඉන්නවා ආසියාකරේ. ඔක්කොම යට කරගෙන හිටියේ මේ දෙක පළවෙනි දෙවෙනි ලෝක යුද්ධ නිසා. ඊට පස්සේ දැන් ආයෙසරයක් ඒක ඔක්කොම තියේදී බටහිර ආර්ථිකය කඩා වැටෙනවා. කඩා වැටෙන ගමන් ආසියාකරයේ ආර්ථික නැගිටිනකොට ඒ රාජ්‍ය නායකෝ කියන්න පටන් ගත්තා අපි සම්ප්‍රදායට යමු. අපේ තීන දේශීය සම්පත්තිය වලට යමු. අපේ මිනිසුන් මේ නව තාක්ෂණයයි බටහිර සංකර ගති නැතුව යම් කියන එක ඉතින් මේ දෙක අතර මුද්දටම පෙළෙන ජනතාව තමයි මුස්ලිම් ජනතාව. මුස්ලිම් ජනතාව අදිෂ්ඨාන කරගෙන තියෙනවා තාක්ෂණයට යන්නේ නැති වෙන්නේ. ඒ නිසා මුස්ලිම් ජනතාව පළවෙනි ලෝක යුද්ධ දෙවෙනි ලෝක යුද්ධ දෙකේම ඉතාමත්ම පීඩිත ජනතාව බවට පත් වුණා.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 එයා තාක්ෂණිය ගත්තේ ජපානයේ. පිටරට ගියේ නෑ. ජපානයෙන් ගිහිලා අලියා ගිනිපිට්ටු කොම්පැනිය දැම්මා. වඩුවර කර්මාන්තේ පුරේලාගේ පටන් අරගත්තා. කරලා තාක්ෂණ ක්‍රම දෙක තුනක් කරන් දුන්නා. එයා දැනගත්තා තාක්ෂණය නැතුව අපිට නැගිටින්න බෑ කියලා. නමුත් තාක්ෂණය කියන්නේ උන්ගේ ගුණ්ඩුවක්. ඒ නිසා අපිට අද තියෙන ක්‍රමය අපේ රාවණ තාක්ෂණය.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 ඉතින් හැම කෙනාම බැංකු කාඩ් 10ක් විතර දෙනවා. බැංකු කාඩ් 10ට ලක්ෂ 10ක් නෑ. ඉතුව ඊගාව මාසේ හම්බ කරන්න ඕනේ පුදුමාකාර විදියට අර කි අඩු ගන්න ප්‍රීමියම් එක හරි ගෙවන්න. ඒක හොඳ කාර් එකක් පදිනවා. හැබැයි ගෙවන්න. යක් කරන් තියෙනවා අවුරුදු 23කට ණය. හැම කෙනාම ආපුවම කියන්නේ පැවිදි වෙන්න පුළුවන් අවුරුදු 23කට පස්සේ කොහොමද කියන්නේ? අවුරුදු 23 පස්සේ තමයි ගාණ ගෙවන්න පුළුවන්. ඒකට ගේ ඉවරයි. ඒ හදන ගෙවල් ඔක්කොම නිකන් පූට්ටු ගෙවල් වගේක් හදන්නේ. අවුරුදු 23ක්වත් තියෙන්නේ නැහැ. මේක ලංකාව තුන්වෙනි ලෝකේ රටක් වීමේ වාසනාව කියලා කියනවා.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 අලබතලයක් හරගත්තා. පුළුවන් නම් ටිටිකුටි අපවා ගත්තා. සතෙක් මරාගත්ත කෑ. ඉතින් එතෙන් ආපහු යන තරමට පැතර යන්න වෙලා තියෙනවා. ඒක දැන් ආර්ථිකය උගන්වනවා. අද්භූතම ආර්ථිකය කියලා කියන්නේ දේශීය තාක්ෂණය ඉන්ටර්මීඩියට් ටෙක්නොලොජි ගහන්න කවුරක්ට small is beautiful. ඒක දුන්නේ ෂූමාකර්. ෂූමාකර් කියලා කියන්නේ ඉස්ලාම බුද්ධ ආගම සෙන් බුද්ධ ආගම හරහා ඉගෙනගෙන දීපු ආර්ථිකය.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 මොනම සංවිධානයක් ආවත් මම දැන් මෙතන එකට විරුද්ධයි. බුද්ධ ආගම ආවත් විරුද්ධයි, නිස්සන්න වණෙත් විරුද්ධයි, සංවිධානය වුණොත් විරුද්ධයි. පුද්ගලයාට පුළුවන් මම දැන් මෙතෙන් එන්න. ඒකට කියනවා decentralization කියලා. මොකද්ද කියන්නේ සිංහලෙන්? මධ්‍යවකරණ මධ්‍යගත. විමධ්‍යගත කරනවා. විමධ්‍යගත කරුවට පස්සේ හැම කෙනෙක්ම රජ කෙනෙක්.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 ණයක් නැහැ. ඕන කෙනෙකුට හම්බෙච්ච බර්ත් රයිට් එකක්. උප්පත්තියෙන් හම්බෙච්ච එකක්. අපේ සෑම ශිල්පෙන්ම කරන්නේ අපි වර්තමානයේ ඇදලා දාන එක තමයි. අපි එක්සෙන්ට්‍රික් කම්. ඒක තමයි පොහොසත් කම්, නම්බුකාරකම්, ලාභ සත්කාර, සම්මාන සීලෝක හේරගෙම වෙන්නේ මිනිස්සයා වර්තමාන මොහොතෙන් අදලා. දෙමව්පියෝ තමයි මට පේන ප්‍රධාන වැඩිකාරය. දරුවන්ගේ ප්‍රධාන වැඩිකාරයෝ දෙමව්පියෝ යටියන්ත්‍ර ගියාට පස්සේ මං කිව්වා මං කිව්වා මේ අපිට අන්දන්නේ අපේ ගැමි ගතිය අපිට අන්දන්නේ අපේ දෙමව්පියෝ අපිව සිවිල් සර්වන්ට්ස්ලා කරන්න හදලා. අපිව දොස්තරල කරන්න හදනවා. අපිව මෙහි අහවල් අහවල් තැන් වලට යන්න හදනවා. ඊට පස්සේ අපි අඳිනවා. ඉතින් විදුරන් මහත්තයා කියනවා හෙළුවෙන් උපදින දරුවට කවුද ස්වාමීන් ඉස්ලාම ඇඳුම් අඳන්නේ? අම්මයි තාත්තයි. එදා ඇඳපු ඇඳිල්ල නෙමෙයි අපිට දැන් ඇඳුම් නැතුව ඉන්න බැරි කොහොමද? අපිට හිතෙන්නේ ඉපදිනකොටම ඇඳුම් ඇඳගෙන ආවා කියන දැන් හිතෙන්නේ. රෙදි කඩා වැටුනොත් එimhe මොන විල්ලැජ්ජාවක්ද අපිට දැන්.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 බුදුරජාණන් කියනවා අරණිගත වෙයා. ශූන්‍යකාරගත වෙයා. අම්බෝ ඒක මේ නැතිබරි කට්ටියක වෙන්නේ මේ කුෂ්ඨ රෝග හැදිච්චාම නේ අරගත වෙන්නේ. එහෙම නැත්නම් හතර කේන්දරේ පාළු වෙච්චාම නේ. මූලේ වනගත වෙන්නේ. අනිත් එක වනචර වෙනවයි කියලා කියන්නේ ශිෂ්ට සමාජය පැත්තට බලනකොට. ඔය කියන බයියෝ අවුරුදු 200කට ඉස්සෙල්ලා හිටියේ කැලේ. අවුරුදු 200යි ඕස්ට්‍රේලියාවේ ඉන්න බයියෝ හොතරම දන්නවා. ඕස්ට්‍රේලියාව අවුරුදු 200ක ශිෂ්ටාචාරයක් තියෙන්නේ. 200කට ඉස්සෙල්ලා ඔක්කොම කැලේ හිටියේ. දැන් අර ඉන්න කැලේ හිටපු මරලා මේගොල්ලෝ ගිහලා රාජධානි පිහිටුවගෙන අර බයියන්ද වර්ණ හිටපු උන්ට පෝලා උත් නාස්ති කරනවා. නිසා මේ ණය කතාව ඒක කියලා දෙන්න හරියම හරි මොකද අපිට තියෙන්නේ ණයට හරි කමන්නේ මේ රට දියුණු කරනවා නේ කියලා.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 මූ මගේ යාළුවට ගැහුවා, යාළුවට ගහනවා, යාළුවට ගහමින් ඉන්නවා තුනක් වෙනවා. මම මගේ හතුරට සපෝට් කරා හතුරට සපෝට් කරනවා සපෝට් කරાવી කියන තුනක්. ඒතර නමයි. ඒකට කියන ස්ථාන කෝප කියලා. ඒකට හේතුවක් තියෙනවා. අස්ථාන කෝපේ 10 වෙනි එක මොකද්ද දන්නේ තරහයි.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 උණ බහින්නේ මොකක්වත් නිසා නෙවෙයි. වර්තමාන මොහොතේ හිතේනකොට එන මේ නීරසකම ද්වේෂචෛතසිකේනේ ප්‍රඥාචෛතසිකේ බලන්න පුරුදු වෙච්ච ගම කනගාටු එන මේ බය එනකොටම සතුටක් පහළ වෙනවා. හරි හරි භාවනාව හරි. වර්තමානයේ හිත තියෙන කියලා. එතකොට යාට ඒ උණ බහින ගතිය තේරෙනවා.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 මාත් ගියානේ මාත් භාවනා කරන පච ඌව මොකක්වත් නැහැ කියලා අද භාවනා පිටවල ලියලා තියෙන සේරම පොත් බාගෙට තැම්බිච්ච යාළුවා. දැකලා නෙවෙයි ලියන්නේ. මේ නිබ්බිදාට බය වෙලා හිතට නිර්මාණශීලී වැඩි වෙනවා. රචනා ශිල්පේ වැඩි වෙනවා. හැබැයි මේ බුදුන් වදාළ ධර්මය කියලා කිව්වට ඒ මනුස්සයා ඒකට දැකලා නෙවෙයි ලියන්නේ. ඒකට දැක්කට පස්සේ ලියන්න දෙයක් නැහැ. ඒ නිසා මේ බය ඒකේ නිරූපණ දෙකක් තියෙනවා ව්‍යාපාදයයි ව්‍යාබාධයයි. බය නිසාමයි සියලු ලෙඩ හටගන්නේ. ওই සියලු බයට කියන නමක් තමයි ද්වේෂය. ඒ නිසා සියලු මානසික රෝග වලට එක ලෙඩයි. එක පදනමයි තියෙන්නේ ද්වේෂය. සියලුම මානසික රෝග ඇවිල්ලා තියෙන ද්වේෂය නිසා මෛත්‍රී දාපු ගමන් ඕනේ මානසික ලෙඩක් නැහැ. නමුත් මෛත්‍රී කරන්න කෙනෙක් නැහැ අද ලෝකේ. හැම කෙනාම බය ජීවත් වෙන්නේ. ඒ නිසා මෛත්‍රී තව කෙනෙකුට මෛත්‍රී කරන්න තියා තමන්ට මෛත්‍රී කරන කෙනෙක්වත් ලෝකේ දකින්නේ නැහැ.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 සමගි වෙන්න ඕනේ. භාවනා කරන සීලු දෙනාම තම තමන්ගේ මීමැසි පොදියක මීමැස්සෝ තම තමන්ගේ කෘත්‍ය කරනකොට මීමැසි පොදිය හ්ම් ගාලා සද්දයක් එන්නේ ගුම් ගුමුනාදයක්. ඒ වගේ තමයි තම තමන්ගේ කටයුත්ත තම තමන් කරනකොට ඒ පද්ධතියේ සද්දේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකයට යනවා. ඒක මේ මිනිස්යන්ට විතරලු තේරෙන්නේ නැත්තේ. දෙයන්න බ්‍රහ්මයන්ට තේරෙනවා. මේ මිනිස්සු එක එකනා දිව්වට එක රජමීමැස්සගේ රජමීමැසිගේ කතාවට වැඩේ යන්නේ. හැම මීමැස්සම ඉරේ පායන්න ඉස්සලා වැඩට යනවා. හිර බැසර පස්සෙත් වැඩෙනවා. ඒ කෙනාගේ කෘත්‍ය පේනවා. එක්කෙනෙක් ගාව සෙල්ෆෝන්ස් නැහැ. එක්කෙනෙක් ගාව සුපර් කන්ඩක්ටිවිටි නැහැ. එක්කෙනෙක් ගාව මොනවත් නැහැ. වැඩේ යනවා. ඒක මේ භික්ෂු සමාජයේ මේ හාමුදුරු යනකොට මේ අජාසත් රජුර යනකොට බුදුරජාණන් හිටියේ එහෙම තැනක ඔක්කොම සංඝයා එක එක ගහකට වාඩි වෙලා භාවනා කරන ළඟට යන කවුරුවක්වත් නැහැ. අජාසත් රජු හිටනවා මේ රකට්ටයක් තමයි මාව මරන්න තමයි ගෙනියන්නේ කියලා.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 ඒක දෙයියන්න පේනවලු හොඳට. මේ පද්ධතිය එකිනෙක අඳුර ගන්නවා පවුල් වලවත් නැහැ. සාමාන්‍ය පවුලකවත් නැහැ. තියෙනවා. බෙරළු ගෙඩි අටකටකට කඩාගෙන එයින් කොටහක් දෙමුරුණ්ඩත් තබාගෙන අත්කුළු පව් වගේ හිටි අපි බෙදාගෙන පැලෙයිනි වැටට ඇයි මේ යන කොටාගෙන වඳිනකන් එහෙම නැත්නම් ලොකු වැඩිවියටපත් වෙනකන් ජොලියේ ඉන්නවා වැඩිවියපත් උනානේ බැන්දනේ හිරගේ තමයි ගාවට එන්නේ හිරගෙට නිදිමත කියලා කියන්නේ හිරගයක් වගේ ඒ මනුස්සයාට ඊට පස්සේ ඕන මොකක් කරන්න බෑ මොකද හේතුව කුට්ටි කඩා ගන්න.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 හරි hina වෙලා අහනවා මාත්‍යා මේ බඳිනවට මේ සිංහල සමාජය මොකද්ද කියන්නේ කියලා අහන. හිරයක් ගන්නවා කියන්නේ. ඉතින් අහන මහත්ය හිරේ වැටෙන්න කැමතියි. අයියෝ නෑ. ඉතින් එහෙනම් මහත්තු එහෙනම් මහත්තු මේ හිරයක් ගන්න මොකටද? ප්‍රශ්න කරන එක නම් අහනවා මහත්ය හිරේට යන්න කැමතිද?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 ආවසු පාර ගන්න නොලැබෙයි කියලා බිලේ යට ලියලා තියෙනවා පුංචි අකුරේ. ඉක්කට පස්සේ කඩනට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මැරිඩ් ඩෝට ස්ප්ලිට් වෝටර්. ඉතින් මේ හිතගේ අද සම්මුතියක් කරගෙන රාජනිෂ් කියනවා දවසක ලියාපදිංචින විවාහ වලට වැඩි කියලා ටික්කසා දෙන්නේ. ඒ තරම් දික්කසාදවලට ඉල්ලීම් තියෙනවා.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 මං කියන්නේ ඇයි ඇයි මේක මේ මේ බව දැනගෙන තියේදී අපි හිරේ පිළිබඳ බුදුහාමරෝ දෙන මේ නින්දට සමාන කරලා තියෙන්නේ හිර ගියා. ඒකට වැටුණාට පස්සේ මේ මනුස්සයා අතපය දිගාලා වැඩ කරගන්න බෑ තමන්ගේ සීළු ශක්තිය. අර නින්දට යට වෙනවා. ඊට පස්සේ මනුස්සයා ඉන්නවා.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 අත්තාදීනෝ අපරාදීනෝ බුජිස්ස බුජිස්ස බුජිස්ස අපරාදීනක් පරාදීනකමක් නැහැ තමන් කාගේවත් බැලේක් නෙවෙයි දාශයක් නෙවෙයි අපරාජීනෝ බුද්ධිසෝ යේන කාමංගමෝ යේන කාම කැමති තැනකට යනවා මේ ආය මේ මේ හන්ද අග බඳලා තියෙන මිනිසුන් දින අවුරුද්ද මාසෙකට සැරේ පොලිසිය පෙනී හිටින්න ඕනේ නැත්තම් උසාවි කූඩුවක දානවා ලොක් කරලා දානවා මොකුත් නැහැ තමන් කැමති තැනකට යනවා බුද්ධිසෝ කියන එකේ සිංහල පරිවර්තනේ මොකක්ද තියෙන්නේ ඈ කෙනෙක්ගෙන් යැපෙන්නේ නැහැ.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 අන්තිමට පින්නම් බාණ්ඩ අහලා කියන සදාලා කියනවා තම්සල් ප්‍රශ්න මොනවද තියෙනවද? දණ්ඩ හදන්නේ තටා කවුරක ප්‍රශ්න කරන්නේ. ප්‍රශ්න කරන්නේ නැතු කියනවා ප්‍රශ්න කරන්නේ නැත්නම් මොකද මොන් නිවන් දැකලා ඉන්නේ. ඒකල කියනවා සංඝයා ගැන අපේක්ෂ මං ගැන අපේක්ෂාවක් තියනවාද? මං ඕගොල්ලෝ ගැන අපේක්ෂාවක් නැහැ. බුදුන් පඬිස්සවංශ කියනවා ඔබ ඊටාම දක්ෂ ජාත්‍යන්තර කර්මස්ථානාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. පිටිපස්සේ යන ශිෂ්‍ය පිරිසක් සිටිය යුතුම නැත. හිටියොත් වාතේ. විෂමූර්තිතුමා කියනවා මම යා එනකොට ඔය ස්ටා ඕගනයිසේෂන් එක තිබ්බා. ඒක බ්ලැවර්ස්ලා හදපු ජාත්‍යන්තර සංවිධානයක්. ඉතින් මෙයා යා අනුශාසක වෙනකන් පුදුම ලස්සනට ඔය ඒක තමයි පරම ඥානත්ව ස්වභාව කියලා කියන්නේ. අදලා මෙයා අනුශාසක කරා. අනුශාසක පළමු දේශනේදී කිව්වා අද සංවිධානය නිදහස් කළා දානවා. මම කියන්නේ ඩිසෝල් කරලා දානවා. කිසිම කෙනෙක් මං ගැන අපේක්ෂා කරන්න එපා. ඕගොල්ලෝ ගැන මගේ අපේක්ෂාවකුත් නැහැ. ඒ ඒකේ අනුශාසකත්වය හම්බෙච්ච ගමන් මේක ඩිසෝල්. ඊට පස්සේ අපි එක එක නම වෙන විපදුනේ වෙනම මැරලා යනවා. මොනම නීතියකටත් දෙන්නේ කර කරන්නේ. යට කෙරුවොත් වෙන්නේ යට කරන්න යන්නේ එක කොහොමදත් හිර වෙලා ඉන්නේ. අපි මේක ඉන්න කාලේ ඔය මේ කුත්තිසීල ආන්දරෝ ඉංග්‍රීසි PTS එකේ ජාතක පොත් ඔක්කොම පූජා කරා. පූජා කරලා ඒ ශාංශයේ බුන්දල පැත්තේ ගිහිල්ලා. ඒ මම හිතන්නේ සිංහරාජ අඩවිතැන්න ගිහිල්ලා මම පණිඩක් තියලෙව්වා ආයිසුතුනේ මට මේ අහවල් පොත මාසිකටයි ගන්න පුළුවන් මම දීපු පොත් මට ටික කාලයක් තියන්න පුළුවන් මම බෑ කියලා. පුස්තකාලේ දැම්මම පස්සේ බෑ. සංඝයාට දැම්ම සංඝයා බෑ කිව්වා. ඊට පස්සේ මට ලියලවල තියෙනවා ඥානරාම ඉන්න කාලේ ස්වාංශින්න කාලේ ඌව නැහැ. ඒ ස්වාංශ අවස්ථාව හැටියට විනිශ්චය දුන්නා. දැන් ඕගොල්ලෝ වැඩි නීති දානවා. මං කියන්නේ මෙච්චර එයායි සතුන්. ආයසන්තු වටේ වැටක් ගැහුවොත් පිටේ එන කට්ටියට ඇතුළට එන්න බෑ වගේ තමයි උඹටත් පිට යන්න බෑ කිව්වා ඊට පස්සේ. උඹ ඒ වැටටම කොටු වෙනවා. ඒ නිසා නීති දාගත්තොත් උඹ කොටු වෙනවා කියලා. මම මේ මට ප්‍රශ්න නැහැ සංඝයා බෑ කියනවා බෑ. විශේෂයෙන්ම දුන්නේ නැත්නම් ඒ හාමුදුරුවෝ පූජා කරපු පොත් නිසා අපව දුන්නේ නැහැ. වෙන පොතක් කිල්ලවන දෙන්නත් ඉඩ තිබුණා.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 යටපත් කරගන්න. යටපත් කරන්න එපා. ශ්‍රම විභජනේ තියන්න හැම කෙනෙකුටම තම තමන්ගේ කෘත්‍ය කරගන්න ඉඩ දෙන්න. ට්‍රාන්ස්පරන්ට් තියන්න. ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න. ඒකට පද්ධතිය Taman නැහැ කියලා වෙන්න බෑ. මොනවත් වෙන්න බෑ. එහෙම බැත්නම් ඒ පද්ධතිය වැඩන්නේ. ඒ පද්ධතිය 16යි. ඒ පද්ධතිය අත අද බාලයි. අඳ බාල කරන්න එපා. ඔක්කොටම කියන්නේ තේනේ උඹලා මේ කවුරුත් බලාගෙන ආව නෙවෙයි. ඉතින් විවේකේ තියෙනවා නම් විවේකේ ගනිල්ලා. නැත්නම් හොඳට අකවන ඵලයක්. කිසිම විදියකට මේ නායකත්වයක්, ගුරු තනතුරක්, ගුරු දේව කියලා නේ කියන්නේ අපේ අම්මේ ඊයේ එන්න තිබුණේ පල්ලෙහාට. ගුරු දේවයන් වහන්සේ අති උත්තමයන් වහන්සේ කියලා කියනොත් මගේ ඇඟ කිලිපොන. උන්ට ඕන වෙච්චාම අපිට අන්ද නැහැටි ගුණවරෙන් බයින්නේ වගේම තමයි. මූණ බලලා තෝගේ අම්මට කියලා බයින්න වගේම තමයි ඕන් නැති ස්තුති කරනකොට මට පේනවා නිකන් කිලි පොළන ගතිය මොකද්ද වෙන්න ඇති හංගුම් බර තරහ ගියාමත් එහෙම නේ ඉතින් ගුණහරුවෙන් බයින්න ගියාම අම්මම නෑනේ ඒකත් අර වගේමයි ප්‍රමාණ ඉක්මනලා කරන මේ චෝදනා සහ ස්තුති කිරීම දෙකම අර මිනිස්යන්ගේ සරවෙන හැටි තුවාලවලි ඕනේ නෑ මේ කවටක් කියන්න ඕනේ මලක් සල්සන ලස්සනයි කියලා මල බෝඩ් ගන්න ඕනේ මල ලස්සන තමයි ඉතින් ඒ වගේ කවුරක්වත් මේ ගෝල බාලයන් බවට එහෙම නැත්නම් අන්තේවාසිකයන් බවට පත් කරගන්න යන්න එපා මේකෙන් මේ මාන්නකාරකමක් කවන්න හෝ මේ අතිරේක මේ ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න මං හදනවා කියන එක නෙමෙයි මං කියන්නේ ඒ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කිව්වේ කොතලාවල ඒ දවස්වල හිටියා ඒකට කිව්වේ කවදා ශිෂ්‍ය හදන්න එපා. කවදා සාකයි ස්ථාන හදන්න එපා. ඊවට බැඳෙනවා. බැඳුනට පස්සේ ශිෂ්‍යෙක් සිවුරු අරපු ගමන් බඩපපුව දනවා. අයි හදිනේ කොච්චර මහන්සිලාද මේක හදාගන්නේ හරි මේක දඩුවකට හදනට වැඩිය අමාරුයි. ඇත්තටම මේ භාවනා කරන මේ නැත්තම් පැවිද්දෙක් හදනේ. ඒසු මූ යන්නේ පැදුරටත් නොකියන්නේ. බෑ යන්නේ. හොඳට බලනකොට අනේ අම්මේ කොච්චර මහන්සිද හදන්නේ කියලා. ඒකට කියන්නේ මම කිරුවේ යුතුයකම ඔබ යන්නේ ඵලයන්. හැබැයි එන්න එන්නේ වරෙන්. මමත් යනවා. මේක අම්බලමක් විතරයි කියලා. ඒකට දාශ භාවයක් නෑ. මම දන්නේ ඔය මම දැකලා තියෙන ඒ ප්‍රබුද්ධ චරිත දෙකයි මේ ලෝකෙ තිබ්බේ. ඒ ඥානාරාම ස්වාමීන් වහන්සේ පඬිසානන්. අද මේනෝර් පඬිසාන්සේ තාමත් පාසාදී තත්ත්ව කිස්පිතාලේ ඉන්නවා කියලා මට ඊයේ ඊමේල් එකක් ආවා. එන්නේ එන්නේ තත්ත්ව පිළිහෙනවයි කියලා. ඒ වුණත් ඒ උන්වහන්සේ අපවත් උනායි කියලාත් මට කනගාටුවක් එන්නේ. අවුරුදු 96ක් ජීවත් වුණා පිරිච්ච ජීවිතයක් මං කියන්නේ අපවත් වෙන්නේ කියලා. නේද අපවත් උනායි කියලා මොනම දෙයක්වත් නැහැ මොකද ඒ ඒ දාස භාවයක් තියලා නෙවෙයි උගන්වපු ශිල්පේ ඉගන්නේ අපිව රජ කරවලා ඉගන්නේ. අලුතෙන් තියාගත්තේ නැහැ මොනවාක්වත් ඒක නිසා කොතනක හරි ස්ථාන නායකත්වයක් හරි කරනකොට එහෙම නැත්නම් අඩු ගන්න මේ භාවනා කරනකොට එන සතිය මගේ කියාගන්නවා. භාවනා කරනකොට සතිය එනවනේ. භාවනාවට ප්‍රමෝදය එනවනේ. භාවනා කරනකොට බය එනවනේ. භාවනාවට කම්මැලිකම එකකටවත් දාස වෙන්නත් එපා.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 ඒකේ නීවරණ නැහැ. ඒතර පරාදීන භාවයක් නැහැ. කුජිස්ස භාවයක් නැහැ. අපි යම් තැනක පරාදීන භාවයක් හෝ කෙනෙක් යටපත් කරන අධිකාරී ශක්තියක් ආවනම් මතක දෙන්නට නීවරණයක් කවදාකවත් වර්තමාන මොහොතේ ඉන්න කෙනෙකුට ඒක වෙන්න බෑ. වර්තමාන මොහොතේ ඉන්නවනම් කෙලිම බුදුහාමුදුරුවොත් එක්ක ඉන්නේ, ධර්මයත් එක්ක ඉන්නේ, ඒ ළඟ ඉන්න කට්ටියත් එක්ක සම්බන්ධයක් නැහැ. ළඟින්න කට්ටිය කිසිම බලපෑමක් එන්න විදියක් නැහැ. ඒ තරම් ස්වාධීනකමක් ඇති කරලා දෙනවා. අවසාන තියෙනවා මේ විචිකිච්ඡාව කියන එක කාන්තාරය. දෘෂ්ටි කාන්තාරය කියලා කියනවා. ඒකට හම්බෙන ക്ഷേම භූමිය තමයි නිවරණ පිහිට. අද වර්තමාන මොහොත. ඒස ඕනේ කාන්තාරයක අසරණ අසරණ වෙලා වියාල දුක, දුර්භික්ෂ දුක, පිසාච දුක එනකොට බලන්න වර්තමාන මොහොතේ යආ ගන්න පුළුවන් කියලා ക്ഷേම භූමිය පේන හරියට තියෙන කියලා බලන්න.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 ക്ഷേම භූමිය දන්නේ නැති මිනිස්සයා මරණයේදී පුදුමාකාර අසන්න වෙනවා. අනිත් පිටින් මරනවා. හැබැයි දන්නව කලබලයක් වෙනකොට හිත දාන්න ඕනේ තැන. ඒ නිසා භාවනා කරනකොට අපිට අනිශ්චිතතා සැක බය එනවනම් ඒ මරණයේ සියාව කියලා හිතා ගන්න. එතකොට මගේ හිත ක්‍රියාත්මක වෙන්න ඕනේ.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 කවදා හරි ගල පෙරලන. ආයෙ කේල් ගහ පොඩි ගහ වුණාට ඒක කපන. ඒ වගේ අපි වර්තමාන මොහොත දන්නවනම් නිවරණ නැති එක. ඔය පහම පුතුම සක්විති සපක් දැනෙනවා. නිවරණ කියන්නේ තාම මේ ධානය ලැබලවත් මාර්ගඵල ලැබලවත් නෙවෙයි. මේ නිවරණ නැති හිත ධම්ම දායාදයක් කියලා දැනගත්ත තමයි. එතන තමයි ඉන්ඩෝනේ තැන මේ අපේ මේ ඇසුරු කරන අය අපිව මේ පංජබජල් කරන්න හැදුවට ඒ නිසා මම ටිකක් කතා කරා වැඩි යන්නේ. මම අරගෙන තියෙනවා පැයකට වැඩි වෙලා. නැත්නම් පැයකට කිට්ටු වෙලා. ඒ නිසා මම කැමති මේ මෙල්බන් කට්ටියට උනද? තාම උන බැස්සේ බැස්සෙත් නැහනේ. හොඳයි මොනවාරි තියෙනවද ප්‍රශ්න කියලා අපි මෙහෙමනුත් අහනවා මෙල්බන් වලුමුත් අහනවා. ඉදිරිපත් කරන්න විවෘත ධර්ම සාකච්ඡාවක මේ ස්වරූපේ මතු කරගන්න. අන්තිමේ ප්‍රස්තාව කරනවා. මේකේ 22 කොටේ chart එකක් හදන්න. නීවරණය මෙහෙමයි. නීවරණ නැති එක මෙහෙමයි. ඒතකොට ධානාංග එක එකක් මේකට සම්බන්ධයි. කාමචන්ද හිතක්ක ਵਿਚාරන්නේ හරිය ලස්සනයි chart එක. මේ පැත්තේ නැද්ද ගෝසාවක්? සානස් ප්‍රශ්නයක් තියෙනවා අහන්න මේ අවසරයි වහන්සේගේ. කවුද කතා කරන්නේ? මං දිල්හන් සානස්. කවුද? දිල්හන්. ආ ආ හරි හරි හරි. ඔට්ටුයි ඔට්ටුයි. සානස් සානස් මේ දැන් අපි මේ සතිය හොඳටම දිනු වෙච්ච තැනකට ගියාට පස්සේ එතන ඇති වෙනවනේ සාවින්නාංශ අදහසක් මෙතන මේ බුදුන් ළඟ ඉන්නා වගේ අදහසක් ඇති වෙනවනේ සාවින්නාංශ එතකොට දැන් අපි වගේ තැනකදී දැන් ඇත්තටම එතන අර ඔබ වහන්සේ කිව්වනේ දැන් එතන සතියවත් එතනදි තැන දෙන්න එපා කියලා.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 ඉතින් අපි නිදහස්නේ. තේරුණයි කියලා මට හිතෙන්නේ නැහැ උඹට. නෑ තාන්නන්සේ එහෙමයි එහෙමමයි කියලා කියන්න බෑ සාන්නන්සේ. ඒ කියන්නේ ඔය වහන්සේ කියන දේ හරි. ඒ කියන්නේ මම දැන් මට සතිය පිහිටුවා කියන එක ආවට පස්සේ එතකොට මට මට ওই කියන විදිහට දේවල් හිතෙනවනේ යම් කිසි දේවල්.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 ෂට මායාවී සහ වංචනික ගති. අපි මෙතෙක් කල් පාවිච්චි කරලා තියෙන හැම එකක්ම ෂට ගතියක්. හැම එකක්ම වංචනිකයි. හැම එකක්ම මායාවී. ආන් මේක තේරුම් ගත්ත දවසේ ඔය ෂට ගතිය නැතිකම හරිම අහිංසකයි. හැබැයි මැට් එක වගේ පේන ඔක්කොමලා නෝන්ජලෙක් වගේ ගණන් ගනි.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 ඒකට අමල තාත්‍රයට කවදාකවත් ඒක අපිට සේවය කරන්න බෑ. ගුරුවරයෙකුට කරන්නත් බෑ. කල්යාණ මිත්‍යා මිත්‍රලා කියන්න ඕනේ මෙහෙමයි මට පුදුම ආඩම්බරකමක් හිතේ තියෙනවා. මට මම ඇඳලා ඉන්නේ. ඒ නිසා මම ඔබට පුම්බැවට ගණන් ගන්න එපා. ඒ හැටි. කල්යාණ මිත්‍රට කියතේ. එහෙම කල්යාණ මිත්‍රෙක් ඉන්නවනම් නිවන කියන එක අතලඟ. අපි ළඟ ඉන්න වෙලාව තියෙන ඔක්කොම ඇඳපු යක්කුනේ ඉන්නේ. වට කරගෙන ඉන්නේ ඇඳපුවා. ඉතින් උන් අපිට අඳනවා. අපි ඌට අඳනවා. ඉතින් පිට කතා ගැනීමක් කරන්නේ. කල්යාණ මිත්‍යා ගාව කවුත්තක් නැහැ. ඌ නිකම්ම නිකන් කණ්ණාඩියක් විතර ඉස්සරහට ගියාම පෙන්නනවා. ඒච්චර සුදියක්, එච්චර සොමියක්, එච්චර සතුටක්, එච්චර සූස්තියක්. කසාදකවත් නැහැ. කද්දාකවත් නැහැ. කල්යාණ මිත්‍යෙක් දැකලා ඒක හරියටම නිකන් අප්‍රාණික වස්තුවක් වගේ ඊට පස්සේ තමන්ගේ පිළිඹුව පෙන්නනවා. එච්චර දෙයක් ඇත්තේ නැහැ. බුදුරජාණන්සේ තිබුණේ ඒකයි උන්වහන්සේ සමතල දර්පණය. පුඹල වෙන්නන්නෙත් නැහැ, ලොක් කරලා වෙන්නන්නෙත් නැහැ. සමතල දර්පණයක් ගියාට පස්සේ පේන. හරි බයයි මිනිස්සයා. මොකද උගේ ප්‍රകൃතිය පේනවනේ. මෙතෙක් කල් හිටිය ඇඳලානේ. මේක හරි බවක් දන්නවා. හැබැයි මං හිතියේ මේක ලොකු කරගෙන බුදුහාමුදුර ඉස්සරහට ගියාම මහමගේ ස්වරූපේ පේනවා. කාටවත් ඔය ෂට ගති මායාව ගති මුකුත් කරන්න වෙන නිසා බුදුරජාන්සේ සඳහන් කරනවා. ඔබ මායාවී ගති කරනකම් මායාවී ලෝකේ ඉන්නකම් පුළුවන්. හැබැයි ඔබ දැනගනින් ඇස් ඇති මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. ඒ සමේ රෙදි ගැලවිලා වැටෙන වෙලාවක ඔය හැම තැනම කොට කොටා ගියාට මේ මේක කෙහෙල් ගහට කොටපු දවසේ ඔට පැටලෙනවා. කුට්ටුරුව කොට කොට යනවා. කෙහෙල් ගහට කොටපු දවසේ ඉවරයි. ඒ වගේ මේකේ ඇස්සැත්තෝ ඉන්නවා. එනිසාම හැමෝටම දාන බයිලා දාන්න යන්න එපා. එතෙන් ගියාට පස්සේ උඹට ඒකෙම වදිනවා. ඒ කවුරා ගිහිලා ක්ෂීරපාසානයට කොටනවලු තෙල් ටිකක් කියලා හිතාවා. ක්ෂීරපාසාන කෑල්ලක් තියෙනවා මේ කොහෙද මිහින්තලේ ඒකට හඳේලිය වැඩිච්චම වතුර ගන්නවා වගේ පේන්නේ. ඒ අර ආකාශ චෛත්‍යර ගොඩක් පල්ලෙහා තියෙන චෛත්‍ය ළඟ තියෙන පොඩි කුට්ටිය. ඒ නිකන් තිරිවාන ගලක් වගේ හඳේලිය වැඩනකොට ඒක නිකන් ඌරු තෙල් කෑලක් වගේ පේන්නේ. කවුද ඇවිල්ලා ගහගෙන ඇවිල්ලා වේගෙන් ඇවිල්ලා කොටනවා. කොට කොට වෙනවා. ඒ වගේ තමයි ඇස්සති පුද්ගලයන් ඉදිරි පිට මායාකාරයා ක්ෂීරපාසා මේ මේ ඒ තේල පාසානේ කියලා කියන එකට ඒ පාසානට කරන කවුඩා වගේ ඕ මායාකාරී ගති සත්පුරුෂයන් ඉදිරියට කරන්න බෑ. ඒ නිසා තමනුත් අනුන්ට සත්පුරුෂෙක් වෙනා මිසක් කවුරුවක්වත් පුඹලා පෙන්වන්න යන්න එපා. කවුවක පහත් කරන්න යන්නත් එපා. ඒ නිසා බුදුජානනාංශය කියන උච්ඡාදනංච ජඤ්ඤා අපසාදනංච ජඤ්ඤා නේව උත්සාදේති නපසාදේ. බුදුරජාණන්සට ඕන කෙනෙකු උස්සකලා කතා කරන්න පුළුවන්. ඒතර සාහිත්‍ය දරෙක් ලෝකයේ ඇත්තේ නැහැ. ඕන කෙනෙක් පහත් කරන්න පුළුවන් තරම් ගුණබන්ත හන්දාරයකුත් තියෙනවා. කවදාකවත් කවුරුහත් උසස් කරන්නේත් නැහැ පහත් කරන්නේත් නැහැ ඇති හැටි කියන. බුදුරජාණන්සේ කාටවත් චරිත සාධික දෙන්නේ නැහැ. චරිත උඹේ ඇතේ තියෙන අය කවුද චරිත සාධික දෙන්නේ. ඉතින් එතකොට අර ඒ ගුණය ඉස්ලාම අපිට ඉන්ස්ටෝල් වෙන්නේ සතිය හරහා. සතිය අන්ඇසියුමින් කියලා එකට කියන්නේ. අන්ඇසියුමින් කියලා කියන්නේ මම දන්නේ සිංහලෙන් කොහොමද කියන්නේ. ඇඳලා නැහැ. අඳින්නේ නැහැ. අපි හැම වෙලාවෙම මේ චරිතයකට ඇඳලානේ ජීවත් වෙන්නේ. නාඩගමක ඉන්න චරිතයකට ඇඳලානේ. මං පෝස්ට් ග්‍රැජුවේට් එකේ ඉන්න කාලේ ප්‍රොෆෙසර් යෝගරත්න ගාවට ගියා. හරිම මේ ළඟදී අසනීප වෙලා කියලා ආරංචි. ගිහිල්ලා වල මම කොහොම ජොබ් එකට යන්න තියෙනවා මට චරිසහාතිකයක් ඕනයි කියලා. මම බල්ලා කිව්වා මං වගේ මනුස්සයෙක් චරිසහාතික දෙන්න කිව්වොත් මට උදේ ඉඳලා හන්දනකම් චරිසහාතික ලීලා ඉන්නේ මම දෙන්නේ නැහැ චරිසහාතික කියලා. මම එච්චරයි. කියලා. ඊට පස්සේ ගිය දවසේ කිව්වා මෙහෙනම් මොකද්ද ගන්න හදන ජොබ් එක කියලා කවදාත් එහෙම කතා කරලා තිබුණේ නැහැ. ඊට පස්සේ මං කෝ නෑ මං සර්ට කරදර වෙයි කියලා හිතුවේ නෑ. මං ඉතින් ඉන්න අධ්‍යාපන ආයතනයේ ලොක්කයි ඉල්ලුවේ කියලා කොලයක් අරගෙන මට ලියලා දුන්න unassuming මොකද්ද කියලා මගේ පොඩි ලෙට හෙඩින් එකවත් නෙවෙයි. හැබැයි ලියුම පුදුම වටිනකමක් තියෙනවා. unassuming කියන එක දන්නේ නැහැ මම. unassuming කියන වචනේ දන්නේ නැහැ මම. පස්සේ ඩික්ෂන් එකේ ගිහිල්ලා බැලුවා බලන්න සිංහල ඩික්ෂන් බලන්න කවදාක අඳින්නේ නැහැ. මවාපෑමක් කරන්න යන්නේ. ඉතින් මම දැන නීතිය නෑ මං හිතුවේ මං ඇඳලා ඉන්නේ කියලා ඒ වෙනකොට. ඒ මෙසේ කුතකට දොරන්නේ. එහෙනම් ඒ මනුස්සයා ඩිරෙක්ටර් වශයෙන් දැකලා තියෙනවා අඳින්නේ නැහැ කියන්නේ.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 ලැජ්ජයිනේ අරක එළියනේ තියෙන්නේ. ඉතින් ඌට කොහෙද බලු බෙට්ට ගඳක් අදිච්ච ගමන් එක එක නන්නත්තාරෙනවා. ආයෙ කලිසම් අදිට පත කරතියි. ඒ බල්ලෝ වගේ අන්නැසිවිංග වෙනකොට මොකක්වත් නැහැ තියෙන දේ තියෙනවා. ඒකේ ලෝකේ හැටි ඒ ලෝකයමට දීපේක තමයි. ආයෙ මේක මගන්න දෙයක් නැහැ. ඒක එනවා ඒ සතිය කියනකොට මට හතේ මේක ඔළුවට වැදුනේ. ඒ කියන්නේ ගුණයක් විදියට අන්නැසිවිංග කියලා කියන්නේ මොනම විදියකට රඟපාන්න එපා. ප්‍රകෘතිය එන අශිෂ්ට ගතිය කියලා මේකට කියන්නේ. ඒ කියන්නේ යාගේ ප්‍රകൃතිය සමාජය කැමති නැහැ. සමාජය කැමති අන්දන්න. අපිට අන්දලා උඩ තියලා පෙඩස්ටලයක් උඩ තියලා අපි පුම්බන්න හදනවා. ඇඳපු එකයි කරන්නේ. ජනමාධ්‍යෙන් කරන්නේ ඕකනේ. ජනමාධ්‍යෙන් කරන්නේ ඇති ගුණයක් පෙන්නලා උඩ තියලා උන්ට පත්‍ර විකිනෙනවා. අන්තිරාල්මස්යා මහස්කුරක උඩ ගිල ඩෝංගල පුපුරලා ගියාම අරුගේ සුන්නත් දූලි එදාටත් පත්‍රෙ විකිනේ. <laughs> ඉදාරත් පත්‍රේ වේගුණා රබුම්බුබ එක කඩන්නේ තූමනේ. අද දැන් ඇමරිකාවේ ඉඳලා ජනාධිපතිවරණි. තන්නේ කරම මාධ්‍ය විතරනේ සෙල්ලම තියෙන්නේ. තන්නේ කරම ආදී යන්නේ. මොන්න ඕන දේවල්පත් කරගන්නවා. කිසිම නෑ එක. ඒ නිසා ඒ සතියේ තියෙන නිවහල් ගතිය එන්න අපි දුප්පත් නැත්නම් මධ්‍යම පන්තික වෙන්න ඕනේ. ඒ වගේම අපි දුක අඳුරන කිරිසක් වෙන්න ඕනේ. දුක තියාගෙන නැහැ කියන්නත් එපා. මෙච්චර මේ වර්තමාන මොහොතත් තියදී මේ දුක තියනවා කියලා බහා පාණ්ඩ යන්නත් එපා. ඒක සතිමත් උනායි කියලා ඒ මනුස්සයාට එහෙම ආඩම්බර වෙනවා. වෙන එකක් දන්නවා. දන්නා තාක්කල් අරසාවක් තියනවා කියන එක තමයි ඉල්ලහඬ කියන්න තියෙන්නේ. නිකන් තේරුණා වගේ කතා කරන්නේ. <laughs> තේරුණා වගේ ඉන්න කියලා දින දානවා. මොනා වගේ හිටපන් කරබාගෙන හිටපන් කියලා කියන් කියන්තේ. අද ඉවලා තිබුණා මේ ඉමදුව ප්‍රොජෙක්ට් එකේ ඔක්කොම cost benefit එක. හම්බුණා? ආ මේ නෝස් එක නිසානස්. ඔව්. ඔයාගේ නමක් තිබුණා මම දැක්කා. ඔව් තිබ්බා සානස් මට තම්බෙලා තිබී මට ඕපන් කරා විතරයි බලන්න හම්බුනේ නැහැ මම පස්සේ බලලා ඊමේල් එකක් එවන්නම් මේ මෙයාට අශෝකට. එහෙමද? සතිය සුපටිත්‍ිත සතියක් බවට පත් වෙනකොට ඒක නිර්වචනය කරන්නේ ඉන්ද්‍රිය මට්ටමින්ද බල මට්ටමින්ද බොජ්ජංග මට්ටමින්ද? එතකොට බල මට්ටමින් එහාට යන්න ඕන. සතිය බොජ්ජංගයක් වෙනකොට නැත්නම් සතිය බෝධියට නැඹුරු වෙනකොට සති සම්බොජ්ජංගය කියනවා. සති සම්බොජ්ජංගය ගැන විස්තර කරන සර්වචන්ද දේශනා කරන්නේ සති සම්බොජ්ජංගම් භාවේති විරාග නිසිතං විරෝග නිසි විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිසග්ගානුපස්සී විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිසග්ගානුපස්සී සතිය ඇති වුණාම ඇති වෙච්ච සතිය දිහා බලන්නේ ආඩම්බරෙන් නෙවෙයි විවේකීව බලන්නේ මේක එනවා යනවා ඔය දැන් නම් බොහෝම ලස්සන මේ මගේම ආභරණයක් වාගේ ඇඟේ එලීලා වගේ තිබුණට මෙයා නැති උනායි කියලා හිත නරක කරගන්න. විවේක විවේකීව බලන විරාග නිසිසං සතිය ඇති වෙනකොට සතුට වෙනවා වගේම මුත්තටම සතුට ඇති වෙන්නේ සතිය නැති වෙනකොට කනගාටුන විසිටීම. ඇතිවිච්ච සතිය මේ තමන්ගේම දරුවා තමන්ගේ අත් දෙක උඩ මැරලා යනවා. ඒකට යට මේ පුදුනා නම් මැරෙන්න eBay. මැරණ එක බලන එකනේ දක්ෂකම. ඒ කියන්නේ අර රබින්ද්‍රනාත් tagore තියෙන්නේ මලේ ඉරුබසින හැන්දෑ යාමේ කාටද සලුව වියන්නේ. ඒ මියගිය දුවගේ මිනිය වසන්ඩයි. මේ සුදු සලුව කියන්නේ. සන්නාලියම තමයි දරුවා ඉපදිච්ච වෙලාවෙත් ආඩම්බරෙන් සලුව කියන්නේ. සන්නාලියම තමයි දරුවා දීග දෙන්න ලස්සන රාණ ගිරා වර්ණයෙන් සලුව කියන්නේ. අංජන මල හිරුවසන හැන්දා යමේ කනකොක් පාටින්. කාටද සලුව කියන්නේ? මියගේ දුවගේ සලුව මිනිය වහන්නේ. ඒ වෙලාවෙදිත් නොසලී ඉන්න එක තමයි සාහිත්‍ය කියන්නේ. ඒ වගේ සතියක් හැදෙනවා. සතිය නෑ. මේ සතිය මේ ණයට ගත් එකක් නේ. ඉපදෙනකොට හම්බෙච්ච එකක් නෙවෙයිනේ. උකින් කෘත්‍යයක් තියෙනවා. කෘත්‍ය කරලා පස්සේ යනවා. ඒ කියන්නේ මට පාන්නේ නෑ අන්න එක විවේකීව බලන්න පුළුවන් නම්. විරාගීව බලන්න පුළුවන් නම්. Nirodha කියන්නේ නිරුද්ධ වෙනවා බලන්න පුළුවන් නම්. පටිනිස්සක් ගන්න පස්සේ තියෙන කොටක් දන්නවා සතිය. මේ වරුවේ හීයට ගත්ත කුලී කාර්යය වගේ වැඩ වුණා පස්සේ මෙයා යනවා.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 පමාදයට වැටෙනවා කම්ප වෙන්නේ. ආයෙත් ඇති කරන්න පුළුවන් නේ. ආන ඒ ගතිය ආවට පස්සේ මේ කවුද මේ තමන්ගේම දරුවා වණීලාලා කොටන්නේ ඇහැලේ ඒගොල්ල කුමාරියාගේ වගේ රජුව කියනවා වණීලාලා කොටපන් කියලා මොනවා කරන්නේ කියලා කොටනවා ඒ තමන් ඇති කරගත්ත දරුවා තමන්ගේම සතිය තමම වණීලා කොටනවා ඒකට වහකන්න පුළුවන් ඔය ගෑනු දරුවෝ නැති වුණ අනම්මන නෙවෙයි තමන්ගේම සත්‍ය නැති හරි කැක්කුමක් තියෙනවා මේක සිද්ධ වෙන දෙයක් ඒක දිහා බලා හිටියට පස්සේ ආ තේිනවා මෙතනයි දක්ෂකම තියෙන්නේ මෙච්චර වටිනා සතියත් මට ටටා කියලා යන වෙලාවක් තියෙනවා ඒක නැතුව මැරෙයි මට පිස්සු වැඩේ කියලා කියන්න ඕනේ ඔය අකුන්ගේ හැටි ඔහම තමයි බඩු වගේ ආයුධයක් වගේ වැඩි වෙනවා පස්සේ යනවා එතකොට ඒක තමයි බොජ්ජංක සතිය කියලා ඒක බෞද්ධයට කවදාවත් ගන්න බෑ බෞද්ධ හැම වෙලාවෙම සතිය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 විරාගය කැඩෙන්නේ නැහැ. නිරෝධය පටිනිස්සක් ගන්න පස්සේ මේක නිකන් බික් රේසරයක් වගේ. එසේ තුසර කැපුවට පස්සේ ඒක ප්‍රේසර් එක කැපෙන්න මොහොත තියෙන තාක්ක උලන් වදින්නේ නැත්නම් තියාිනවා. කැපිල වැඩි වුණාට පස්සේ කුණු කුණට දානවා. එතකොට ආයෙ මේ කේස් එක ඇතුව දැම්මත් එකයි නැතුව දැම්මත් එකයි තියෙන්නේ. ඉවරයි දැන් ඒක. වික්ටේසර්ගේ වැඩි තියෙන්නේ වැඩ ගන්න කම් කර. දැහැටි දන්න තියෙන්නේ. දැහැටි දන්න පාවිච්චි කරුවට පස්සේ පාවිච්චි කරන සිල කොච්චර යෝගේ වරපට්ටම් දාලා හදනවද? එක සැරයක් පාවිච්චි කරලා විහිකරනවා. ඔය ත්‍රෝවේ සිස්ටම් එක බුදුහාමුදුර අපිට කියලා දෙන්නේ. දැහැටි දන්න කියලා දෙන්නේ. පාවිච්චි කරලා විශ්කරා. තමගේ ගුරුවරයෙක් එම් විශ්කරන්න පුළුවන් නම් ඉටි ටික වගේ මේක බදාගෙන ගුරුරයා පේන්න ඉන්න ඕනේ ගුරුරයා ළඟ ඉන්න ඕනේ බය තමයි ගුරුරයා ඉන්නවා යා කෘත්‍ය වල කරලා පස්සේ යන්නේ ඒකයි තියෙන්නේ ආන්නේ වෙන්න පුළුවන් නම් මේ ගෝලයාට ගුරුරෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඌ හැමදාම දීන භාවයේ ඉන්නේ ඒ නිසා වතුරටම තල්ලු කරන්න ඕනේ හොඳටම දම්බි ගහලා ගොඩ වරේ නැත්නම් මැරියා මුත්තම කැම්පියුටර් වතුර වලින් මර පස්සේ බය නැතුව තල්ලු කරන්න පුළුවන්. ඔය ජූ කෙනෙක් ගන්නවල පොඩි එකාට බිස්නස් කරන්න ඇති. පොඩි කොල්ලේ කවුරුත් හතරක විතර කොල්ලෙක් මේ මේ කබඩයක් උඩ තිබ්බලු මේවා. කබඩයක් තියලා ගාලු පුතා පැනපන් කියලා. මට බය මම පැනනොත් අතපය කැඩේ කිව්වලු. ඊට පස්සේ ආ ඒකත් ඇත්ත තමයි කියලා පොට්ට දෙයක් මැදට ගිහලා මෙට්ට දෙයක් දාලා කිව්වලු දැන් පැනනවා. බෑ බෑ බෑ බෑ. මම අඩි හයක් විතර පනින්න බෑනේ කියලා. ඊට පස්සේ මං එනවා මේ කොට්ටේ උස්සලා අල්ලගෙන ඉන්න පැනපන් කියලා. බෑ බෑ. තාම උස වැඩි. ඊට පස්සේ තාත්තා හොඳට මේ අඩියක් විතර තියෙන මේ උස්සලා දැන් පැනපන් කිව්වා. මොකද්ද තාත්තා කියලා පැනනවා. වයින්කොටම කොට ගත්තා. අර ඤැක්කල වෙනකොට ගලු තාත්තාත් විශ්වාස කරන්න එපා පුතා බිස්නස් වලට. ඕක තමයි බිස්නස් වල පළවෙනි යකි ගුරුවරයා කියලා බහදාගෙන හිටියට පර්සනිෆයි කරපු ගුරුවරයෙක් කෙනා ආත්මවාදයට වැටෙනවා. ගුරුවරයා කියලා කියන්නේ ධර්මයක්. පුද්ගලයේ නියෝජනය වෙන්න පුළුවන් මේ පුද්ගලයා පෙරිෂබල් පුද්ගලයා නැති වෙලා යන සුළුයි ධර්මය එහෙම වෙන්නේ නැහැ දැන් බුදුහාමුදුරුවෝ පිරුණම් පෑවට ධර්මයේ තියෙනවා අපි බුදුන්ව වැඩිපුර වඳින්න යනවයි කියලා දඟලන්න හදනකොට අපි ඒක සතියේ නෙවෙයි නම් කරන්නේ ඒක ධර්මයට කරන නිග්‍රහයක් වෙනවා බුදු වන්දනා කරනවා සතියෙන් කරනවා නම් බුදු ධර්ම දෙකම තියෙනවානේ එතකොට වැසිකිලිය ගඳකිලිය දෙකම එකයි සතියෙන් කරනවා නම් ගඳකිලියට ගියහම කො වැසිකිලියට ගියහම කො මේක නෑ මේ බුදුන්මයි එතරම්මයි කියන්නේ ගියාම නිකම් පක්ෂවාදයක් හදාගෙන ඒ නැත්නම් පුද්ගල බල දෙයක් හදාගන්නවා ඒක ආරම්භයේදී අපිව තියෙන්න ඕනේ එහෙම තමයි අපිත් හැදිලා ආවේ ඒත් ඉස්සරහට යනකොට තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ බුද්ධත්වය ප්‍රබුද්ධත්වය බුද්ධ ඥානෙ මිසක් මේ 80ට රියම් බුදු පිළිමේ වූර්ණ රෝමයයි නේත්‍ර දෙබිලයි නෙවෙයි ධර්මයේ දකින්නවනම් නිසා ඒ ගුරුවරයාගෙන් විනිර්මුක්ත භාවය සත්‍යයේ විනිර්මුක්ත භාවය එහෙම නැත්නම් තමන්ගේ දෙමව්පියන්ගේ විනිර්මුක්ත භාවය. අපි හරි බයයි. ඒකට කියනවා fear of freedom කියලා. අපි විනිර්මුක්ත වීමට බයක් තියෙනවා. ඒක තමයි නිවනට තියෙන බය. කවදා හෝ තමන්ගේ සීල දෙයින් තමන්ට වෙන් වෙන්න වෙනවා කියන එක මේ පතනවා සාප කරනවා නෙවෙයි. ඒක සත්‍ය නම් ඒක ඇත්තයි. අන්න ඒකට අනුව ජීවත් වෙන මනුස්සයා ටිකක් අමානුෂිකයි. එයා හැඟුම්බර ගතියක් මොකක්වත් ඇත්තේ නැහැ. ඉතින් ඒක ගුරුවරයා හොඳටම තේරුම් ගන්නවා මේ මනුස්සයා සුවාදී නමුට තනියම හිට ගන්න පුළුවන්. අනිසේරම අඬා වැටෙනවා. ගුරුවරයාගේ පෞද්ගලිකත්වය බලන්න. ඒක ඉතර දක්ෂකමක් නෙවෙයි. ඒක නිකන් කිරෙන් වරපු නැති දරුවෙක් වාගේ. උට හම්බ කරන කණ්ඩ දන්නේ නැති දරුවෙක් වාගේ. ඒ නිසා සතියත් අපසුපතිත්‍ත සතිය ආවට පස්සේ ඒ කියන්නේ සතිය නැති බව සතියට අහු වෙන වෙලාව. නැති වෙනාට කනගාටු වෙන්නේ නැති වෙලාව. ආයිනහන්ත අවසරයි. ඔව්. සාමාන්‍යයෙන් දැන් සතිය ගැන සාමාන්‍යයෙන් කතා කරාම දැන් සතිය පිළිදෝගෙන යනකොට ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට මට මේකෙදි හැමතිස්සෙම සතිය පවතින්නේ නැහැ කියලා තියෙන දේවල් සමිනාස ඒවා අයිඩෙන් ඒ කියන්නේ අයිඩෙන්ටිෆයි කරගෙන ඒක මතක තියාගන්න සමිනාස මම වෙන වෙන මේක මම මතක තියාගන්න මීගාව පාර මම ඊට වඩා සතිය යොදනවා කියලා වගේ මම ඒ විදිහට කළා ස්වාමීන් වහන්සේ සත්‍ය නැති වෙන එකට සතිය පිහිටව ගන්න බලනවා. ඒ කරන විදිහ වැරදිද? ඒක මම කරන එකක් නෙවෙයි කෙරෙන එකක් ඒක. බුදුරජාණන්සේ තිනවා ආස දසනාය බික් ආසවා දස්සනා පහතබ්බා ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදාමින අජානතෝ න අපස්සතෝ ආශ්‍රව ධර්ම කියන එක දකින මිනිහට දන්න මිනිහට ගෙවන්න පුළුවන්. දැක්කේ දැන්නේ නැත්තම් ගෙවන්න බෑ.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 අපි එන්නේ එන්නේ උතුම් ශ්‍රේෂ්ඨ තත්වලට ඔසවා තැබීමක්, උපනයන කරන ගතියක් තියෙනවා. ධර්මයේ එනිසා අපි කරණ තියෙන්නේ සතිය තියෙනකොට වගේම සතිය නැතිකමත් අප්‍රමාදයට අල්ලලා දෙනවා. හෙලි කරපු ගමන් සතිය ඉතුරු වෙනවා අසතිය දුරු වෙනවා. හරියට ගරලා පවම් පාර ගහනකොට කුල්ලෙන් බැට ඇට ඉතුරු වෙනවා.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 එහෙම නැත්නම් අම්මා අප්පට දෙන්න බැරි දායයක් දෙයක් බුදුහාමුදුරුවෝ හංගාගෙන ඉඳලා දීපු ගුරු මුෂ්ටියක් වගේ හම්බ වෙනවා. ඒ නිසා ඒක මම කරනවා කියලා කියනවනම් අනාගන කවුද මේ කතා කරන්නේ? නමස්නේ ස්වාමීන් වහන්සේ. දුන්නම කන්න. එහෙනම් දුන්නම කන්න කියලා තමයි කියන්නේ. නැහැ ස්වාමීන් සත්‍යතම වෙලා තියෙන දැන් අපි හිතමු කාගේ හරි නමක් අපි හිතමු උදාහරණයකට බණ කියන්න හදන්නේ. බණ කියන්න හදන්නේ දැන් 9 පැනලා වෙලාව. දැන් වෙලාව 9 පැනලා. එනිසා ওই බණ වලින් වැඩක් නැහැ. අපි ওই ඉතින් කමන්නේ බණ කියන්නත් දෙන්න ඕනවා ඉඳලා හිටලා. මම එනවා හැබැයි ළමන් ජනවාරි විතර එනකොට හිටපල්ලකෝ මේ දෙසැම්බර් වෙනකොට එනවා. කවුද නන් නැති එකා, තන් තියෙන එකා ඔක්කොලා මට එළි අහුවෙනවා එදාට. ඉතින් අපි මෙතන නතර කරලා හදන්නේ මේ සාකච්ඡාව මොකද කියන්නේ මෙල්බන් පැත්තේ. එහෙමයි කියන්නේ. මේ අපි මේ සමාප්ත කරන්න හදන්නේ. එහෙමයි සෝනන්ත මේ අපේ කොයි සෝනන්ත පොඩ්ඩක් එන්න ලොකු හාමුදුරනේ ඔව් පොඩි හාමුදුරේ ඊමේල් එක ඊමේල් එක හම්බුණා මං අයිරින්ට ඇරියා මේ ඒ විස්තර ටික කතා කරාද ඒ විස්තර කතා කරලා තිබුණා ඒ මහත්තයා මේ මම චූකේනාට කතා කරලා තිබුණා ඒ කියන්නේ අර අර එයාම කාර් සීල් එක කරන එක නේද රෝහන් uh, දන්නේ මාතර රෝහන්ත රෝහන්ත ඔව් රෝහන්ත කියලා එකනේ ඉතින් ඊට පස්සේ මගේ මගේ ශාලුවේකින් ඒ විස්තරය කිව්ව මම චිත්‍රානන්ද මහත්තයට කියන්නම් අපේ හාමුදුරන්ට පස්සේ කියන්නේ කියලා. ඒ කියන්නේ විස්තරය කියන්නේ මට ඕන කරලා තියෙන්නේ කොවිද හාමුදුරුවෝ දීලා තිබුණේ තොරතුරු ටික රොහන්තට දීලා. රොහන්ත කියන්නේ මාතර එක්කෙනෙක් නේ. එයාට මේ සුදුසු එකක් තෝරගන්න කියලා එහෙම එයා තේරුවට පස්සේ තමයි මට විසිටයක් දාන්න පුළුවන් වෙන්නේ. මම මම ඒ ටික කරා අපේ ආන්දරනේ. ඔව්. දැන් මාතර එතකොට ඒ මාතර එක්කෙනා අර මම සම්බන්ධ කර එක්කෙනත් එක්ක කතා කරලා තියෙනවා. ඔය දෙන්න කවුද කියන්නේ මාතර එක්කනයි කතා සම්බන්ධ කර එක්කනයි කියන එක නන් දන්නවද? මම මම සම්බන්ධ කරේ විජේසිංහ කියලා ඉස්කෝලේ මහත්තයෙක්. ඔව් ඒක ඒ කොවිද හම්දුර දන්නේ කෙනෙක්. ඔව් මම දන්නේ කෙනෙක්. ඔව්. අපේ හාමුදුරුවෝ නම්බරක දීලා මට කතා කරා මාතලෙන් එක්කෙනෙක් මම දන්නේ එයා ගැන. එයාගේ නම රොහන් තමන් කියන්නම් හරිනම්. හරි. එතකොට ඒ මහත්තයා අර විජේසිංහත් එක්ක කතා කරලා තියෙනවා. මෙයා රොහන්තා විජේසිංහ වෙන්න බැරිද බෑනේ? බෑ බෑ බෑ දෙන්නේ කොහේ මේ දෙන්නේ ගැන කියන්නේ මේ. හරි හරි හරි. මම මේ විස්තරේ මේ අපේ හාමුදුරන්ට පෞද්ගලිකව කියන්නේ කියලා චිත්‍රානන්ද මහත්තයට දෙන්නම්. ඒ වගේම අර වගේ ඊමේල් එකක් දීලා දාන්න. එතකොට තමයි වැඩේ කරගෙන යන්න මේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට අයිති වලට පොර විස්තරේ කිව්වා. ඔව්. හරි හරි. මේ අයිරින් දන්නවා රෝහන් තව මේ අයිරින් ඒ කියන්නේ මෙයා දලුවත තමයි යා මට අඳුන්ලා දුන්නේ. ඒ නිසා ওই සම්බන්ධීකරණේ වෙලා තියෙනවා මට ඒ දෙන්නගෙන් තාම ලැබිලා නැහැ ප්‍රතිචාරයක්. එහෙනම් චිත්තව තියමු අපි මැදිහත් කාර්කයා වශයෙන්. එහෙමයි එහෙමයි. ඈ? අයිතින් ඉන්නවද? අයිතින් ඉන්නවද ඔතන? ලංකාවට ගිහිල්ලා අපේ හාමුදුරුවෝ. ලංකාවට ගියා අයිතින්. කිව්වා තමයි මට මේකකට එනවයි කිව්වා රිට්‍රීට් එකට දුවත් එක්ක එනවයි කියලා මම හිතන්නේ මේ හෙටද අදද දන්නේ නැහැ. අද තියෙන එකට වෙන්න ඕනේ මම හිතන්නේ. දුව එක්ක එන කතාවක් කියලා සමිනන්ද දවසම දන්නේ නැහැ හරියට. හැබැයි ඒ කට්ටිය ඉල්ල තිබුණේ සයිලන්ට් රිට්‍රීට් එකක්. මම නැති වෙලාවක් ඉතින් දුවට එන්න බෑයි කියලා මම මේ චන්ද්‍රතන හඳුරන්න හේතු කරා. ඒ දුවට අවශ්‍ය නම් මේ විශේෂයෙන් උපදේශ ඕන නම් මම නැති වෙලාවක එහෙනම් මේක වෙන්න බෑ. එහෙනම් අප්‍රේල් වලින් මාර්තු මාසිකක් වෙන්න ඇති. කොහොම හරි කමන්නේ මේ අයිරින් දැන් තදට භාවනා කරනවා කියලා අයියා වගේ අක්කා වගේ මට ලියලෙවලා තිබුණා. ඒ පරණ මෝඩිම තමයි. <laughs> හැබැයි මෝඩි කියලා කියන්නේ දැන් ඉන්දියාවේ ජනාධිපති අගමැති. හොඳයි එහෙනම් අපි මෙතනින් නතර වෙනවා කොයි දහමතුව තෙරුවන් සරණයි තෙරුවන් සරණයි කොහොමදනේ සාදු සාදු දැන් ලයින් එක හොඳයි ඉස්සරවම කරන්න බෑ හරකේ අර wifi වල මේ distortion එක නිසා මේ මේ ලයින් එක යන්නේ ටෙලිෆෝන් එකේ ඕන ඒක තමයි දැන් ඔතන සිග්නල් වල ප්‍රශ්න නැහැ අර ලැප්ටොප් එකයි මෙහි wifi device එකයි අතර තියෙන ෆ්ලෑෂ් එකේ ඒක ටෙලිෆෝන් එකට කොහොමද බලපාන්නේ ඒක ඩයලොග් ටෙලිෆෝන් chip එකට මේකට මේකට බලපාන්නේ ලින්ක් එකේ තියෙන කල්තිය නෑ මේකෙන් සම්බන්ධයක් නැහැ දැන් ඕකේ සම්බන්ධයක් නැහැ අපි යන්නේ ගෙලින්ම ටෙලිෆෝන් ලයින් එකේ ඉස්සරට වැඩි හොඳා හුඟක් දැන් ඉස්සර හොඳ නෙවෙයි තුන තැසර ඩිස්ටෝෂන් එකක් එන්නේ ඉඳලා හිටලා ඒක සාමාන්‍ය දෙයක් නේ ඒ වැස්ස වෙලාවට උනක් හිමිඩිටි උනක් මේ මේ ගස්ස හුඳි ඒ කොච්චර ලයින් ඔෆ් සයිට් තිබ්බත් මේ ওই සිග්නල් එක ඩිස්ටෝට් වෙන්න පුළුවන් සමහරකට ඔය කොයි හරි කෙනෙක් වෙන මේ ෆ්‍රීකවෙන්සි එකක කෙනෙක් මොන හරි වැඩක් කරත් ඊට ඊට ගන්නවා. අරක දැත්තොත් ලීස් ලයින් එක ගත්තොත් එහෙම වෙන්නේ නැහැ. අපිටම දෙනවා ඒක. ඒක මේ මේ ඩෙඩිකේටඩ් ටනල් එකක් නේ. එතකොට නැති වීඩියෝ කොන්ෆරන්ස් එකෙන් දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැද්ද? වීඩියෝ නැහැ අපිට ඔඩියෝ තිබ්බොත් හොඳට. නෑ ඉතින් මේ ස්කයිප් එකේ යන්න පුළුවන්. ඒක තමයි. ඒ ස්කයිප් එකේ ගියොත් පස් දෙනෙකුට වැඩි පස් දෙනෙකුට වැඩි ගන්න බැරිලු. කොහෙද? ස්කයිප් වල. ඔව් පහකට වැඩිය ගන්න බෑ නමුත් ඒක හරියට කියලා ඒ එතන එතන ස්කයිප් එකක් කරගා එතන ටීම් එකයි මෙතන ටීම් එකක් කරතයි යෝ ඉතින් ටීම් එකක් එක තැනකට ගෙනලා ගොඩ දැන් මම දන්න චිත්තගේ චිත්තගේ ඊමේල් එක යා ගත්තේ නැහැ නැත්තම් මේ මේකට ඩොලර් 10ක් විතර යනවා පැයක් කමාරක් වැඩ කරන්න ඩොලර් 10ක් 15ක් විතර යනවා අන්තික මේ මේ ඩිවයිස් එක හොඳ එකක් නෙමෙයි මේක ඒගොල්ලෝම ආරම්භ දෙනවා ඔව් මොකද මුලදීම ආරම්භ දීපේ නේද මුලින්ම පටන් ගන්නකොට පුදුමයි මේක මේ මේ හියුමිඩිටි මේක අදින ඇදිල්ල. මේක නිතරම AC එක දාලා තියන්නේ. AC එක දාලා තියන්නේ මගේ කම්පියුටර් දැන් ආර බබ්බළු දාන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේ මේ හියුමිඩිටි එක වැඩි. මදබෝඩ් එක සවුත් වෙනවා. ඒක වැඩ කරන්නේ නැති වෙලාවේ අරකේ දාලා තියන්න. මම දැන් එළියනේ තියන්නේ. නෑ ඔකට අර සිලිකන් මේ සිලිකන් දාලා තිබ්බනම් හරියනවා. නෑ නේ ගන්න බෑ ලංකාවේ. පැකට් තියෙනවා. නෑ මම මේ ඊයේ පෙරදා දුන්නා මේ කවුද ගෙනලා දුන්නා අපිට අර චීනේ හාමුදුරුවෝ කිලෝ එකක් විතර තිබ්බා. ඒ වුණාට දැන් ආයෙසටක් ගෙන්න ගන්න ඕනේ ඒක ඇත්තට ගණන් නෑ. හැබැයි ඒකට ලස්සන පැකට් එකක් එක්ස්පෝස් කරන්න බෑ හැමතිස්සම. ඒකට දාලා තියෙනවා කවඩ් එක දාලා කවඩ් එක දාලා තියනවා. ඉතින් ඒකට තමයි අපි මේක AC එක දාලා තියන්නේ. AC එක දාලා තිබ්බම හියුමිඩිටි එක තියෙනවා. ඉතින් මේ දැන් හොඳයි. ඒ කියන්නේ අපි අපි හොඳයි නේ.